ආදයා ඛිලාෆ් කන්තත්තන් එයි හැම තේදු කන්තත්තකන් කබූලු කුරුම් එයි අහ්ලුස් සුන්නා වල් ජමාඅතුගේ උසූල් තහුගේ තරින් උසූලකේ emme furtama wali werinna ki ko bakan allah ki tu qur'an ko wara eh, riti ko saaf ko bayan ko devva fe boy wali werinna ki kombayto allah ge emme furtama wali ge mana wali ge mana ki gaikkan wala ge mana ki gaikkan rahmat terikan ebahi heokan tattak kurmuge sababun adinu bayakan tattakun durwe gatumuge sababun khassa gaikkamen allah hasil wegen wa mi hun ei wali werinna ki allah amru kuravvi kan tattakko adi ekalaanga nahi kuravvi kandattakun durve allah khassa gaikkamen hasil koffawa miha ei allah ga waliveriyaki elmerim idalwa gotuga waliveriyage sharuta huterege himene sunnata furihamaya tabawum sunnatuge ilmu hure sunnata furihamaya tabawa miha ei allah ga waliveriyakawwane sunnata khilaf hama ekakwes allah ga waliveriyakannwane adi dawwa kurikamu gavias ei waliverin behede bayaka শেখুল ইসলাম তাইমিয়া বয়ান করা ভ্যাহ ফতেল্লি ও ভ্যাফে বই কামা ভেহে গতং এই আল ফারাকু বাইনা আউলিয়া ইশাইতান ওয়া আউলিয়া আর রহমান আল্লাহকে ওয়ালি ওয়েরিন্না শৈতানি শৈতানুকে ওয়ালি ওয়েরিন্না দেমে দুগে ফারাগু මෙහර ෂයතානුන්ගේ වලිවරින් වෙසේ බවුලේ අද එමිහුන්ගේ මච්චව්වසේ ෂයතානුන් මෙදුවර කොග්ගෙන් ෆාල්වකින් එබදේ බය ආදයා ඛිලාෆ් කන්තත්ත එවාකතන් අදි බයම් වාන আল্লাহ কীর্তি কুরআনগা বাহি কোরবানি আলা ইন্না আউলিয়া আল্লাহ লা খাউফুন আলাইহিম ওয়ালা হুম ইয়াহজানুন দন্নারে আল্লাহ গা ওয়ালিবের নাকি এই এমি হুন এভেস বিরেং আদি এভেস হিতামে নোয়ামি হুন এবে হিসওয়ার গেগা মুস্তাকবালুগা আন্নাং ওই খামেগগে এভেস বিরে আদি মাজিবে গোসফাওয়া এভেস খামেগগে হিতামে আল্লাহ জাসওয়ান মি হুন এমি হুন নাকি এই স্বর্গেগা হলুয়ারিনে අල්ලදීන ආමනු වකානු යත්තකූන් මේ ස්වර්ගයේ එමිහුන්නම් හොරි හාල එමිහුන්ගේ හාල එබැහි මුස්තක්බලුකෙන් එවස්කමක එමිහුන්නක බිරෙන්නේ අදි මාජිව ගොස්වාව එවස්කමක ගහිතාම එවස් එමිහුන්න කන්නේ ස්වර්ගයේ දැන් දුනියේක අල්ලදීන ආමනු වකානු යත්තකූන් එමිහුන්නකි එයි දුනියේක අල්ලාහ ෆුරිහම ගොතුක ඊමාන් වේ ෆුරිහම ගොතුක තක්වා වෙරි මිහුන්නේ තක්වා වෙරින් එයි වලි වෙරනකි තක්වාවරෙන් ඒ වලි වෙරණකි ඒ අලුගණ වෙන්න ෆෙනිෆවාන කන්නේක වලි වෙරණ කියාගෙන් උලන වරක් ගිනා මීහුන් ei sihuru ge bar ge ulunu mihun e mihun allah ge wali yorne kadi mista hun qabul ko gen vestibi ei allah ge wali yorin kamuga ehem vegen ilmerin mi bab bayan bes ko fami yani aqida ge foitta hoga sababa ki warag gina mihun ge aqida gos fe gos fe fe bahuri mi wali yorin ge kan tatta kame tuga ei warag gina mihun shaytana ge wali yorin ei allah ge wali yorin kamuga feni fe bahari ei e mihun bes e, mihun ge kurimatiga e, shaytanum beenun koggen bay aadaya khilaf kan tatta faal kuratiwe adi bay fahma karu sada emme kamen misala ken gota faala koffa den hada do gota vesmi hunga bulu kurena hada do gota vesai te du kama ei kahinu emi hunna ki kahinu mi allah ki ti qur'an ga wali verna behe go tum bayan kurav ve wani emi hunna ki ei duniye ga furi hamayan allah han iman ve furi hamayan allah han iman ve wen kin allah ga marifa hasil ve gen e wali verne kiyan e ulai mi hunna ki allah ga marifa bes fati bayannu dinu ga ilme ta'limen huri bayannu shar'iyye bes kala hukume enge bayen nun emi hunden kinan allah ge wali weriya kami hum waani ege wali weri maragina duniyega emi hunna kiye shaytana beenun kogge mi hunge kurimatiga tafaatu wattaruge dalata faala kura mi hum widalwani في أنواع العلوم والمكاشفات وأنواع القدرة والتأثيرات ei allah ge wali weringa emmacha allah subhanahu wa taala faala kuraba aadaya khilaf kan tattahuge tereka දෙවුන් අල්ලාහ් සුබ්හානහු වතාලා අදි ખાસ එඟුමෙ එමිහුන්න දෙවුන් එහෙම මිහුන්න නේගේ ෆදා අදි ખાસ බාරෙන් එමිහුන්න දෙවුන් අදි බය අසරහුන්න කන්තත් එමිහුන්ගේ අයිමතින් ෆාලවගෙන් දියුන් විදාලවනිය කරාමාතුල් අවලියායි හක්කුන් වලිවරින්ගේ කරාමායි එයි හැම හක්කු තෙදු එච්චකේ එයි වකද දල්ලා আলাইහිල් කිතාබ වස් සුන්නා මුර්වානා සුන්නතුන් දලීලු බේ තෙදෙක්කන් والآثار المتواترة عن الصحابة والتابعين أدي أصحاب بكلنا تابي بكلنا كباي بس كم وارد بكن أيس فبهوت والناس في كرامات الأولياء على ثلاثة أصناف වලීවරින්ගේ කරාමායිත්තක මෙදුග මිස්තකුම් බෙහිගෙන් ගොස්වවනි තින් බයක යකීදාගේ ගොතුම් මිස්තකුම් බෙහිගෙන් වනි තින් බයක ෆුරතම බයක ගොතුගමි බයන් කරබනි මන් යුන් ෆීහා මිනල් මුබ්තදිඅ ඒ බිදුවවරින්ගේ තෙරෙන් වලීවරින්ගේ කරාමාතක් ඉන්කාර කුරෙමි emihun bunagotuga wali wari karamaten nei misala kam mu'tazilange bay emihun adi jahumiyai mi allah ke sifa fultaka wes inkar ko fati bimihun wa ba'd al ash'ira adi ashari aqida ge bay emihun emihun wali weringe karamata inkar kore emihun bunagotuga wali werinna kanne karamate ko bay emihun ge dalila ki emihun ge dalila ki egotatti mannamen wali werinna karamai wakan gabulu ko fiya nabi be kaluna emihun na hama hama kurawuniye ඒක මානේ කිය මිහුන් දෙකේ ගොතුගේ මොජිසායි මොජිසාතා කරාමතා එවස් ෆරගෙන්නේ මිහුන් දෙකේ ගොතුගා එයි එමිහුම් පුනාච්චි එමිහුම් පුනෆමි වනි තිමන්නමෙන් වලීවරින්ගේ කරාමයි කබූල් කොෆි කමු ගවඤ්ඤා ඒගෙන් ලාසිම් වේ නබී බේ කරුණා මිහුම් හම හම කෝ එක් ගොතක වෙස් හම හම කරුණ ලාසිමෙන් නොසබබකි අදි වලීවරිය කෝ නබිය කන්නවාන නබී කමද්දව වා කොෆි කමු ගවානම එන වලීවරි කමු ගනි කුති වලීවරිය කන්නවාන බොඩ දොගුවරිය කන් එරුන් එන වෙගෙන් දානේ wali werena ki emme tedweri adi iman kam gotun emme mati daraja gati bi mihun hagigatuwa දැන් නබී කම මියක දව වාකොෆියා වලිවර කම නිකු තියෙන හිසාබුන දැන් කිනගෙන වලිවර එකක් වාන එහෙන් කම වලිවර එක නබී කම කද්දව වායන වස් කුරාන එයි එබේ කලුන් තක්වා වෙරි උමුග සබබුන් එමි එබේ කලුන්ගේ තක්වා එහා මච්චද්දි උමුග සබබුන් එබේ කලුන් අල්ලාහා ගුලිෆා වාලෙ බොඩු කමුග සබබුන් අල්ලාහ් සුබ්හානහු වතාලා එබේ කලුන්ගේ අයිපුල මච්චා ෆාල කුරවවා බය කන්තත්තන් එයි කරාමාතකි මී ෆුරතම බෑ දෙවන බයකි මන් යගලූ ෆී ඉස්බාතිල් කරාමා කරාමයි සාබිතු කුරුමුග හද්දු ෆහනලා දියමි එමීහුන්ගේ සාබිතු එම්ම ෆහම් කුරී තක්වා වෙරිකමෙන්නේ නමාදුස් බරාබරන් අදා නුකුරා සුන්නතත් තබානවා සුන්නතුගේ ඉල්මෙන්නේ එතබ්බයකව සෙමීහුන් සාබිතු කුරි වලී වෙරිකම් ඒ අලුගොණමගේ තිරේ කුරීගේ වලී වෙරිකම් ඔයි කොයි අලුගොණමන්නේ එකන් ವಂಹನಾವೆಗೆನೆ ನುವಾನೆ ಕುರಿಗೆ ಬೇವರು ಮಿಹುಂ ಇದಿವೆ ರಾಜ್ಯ ಮೆಸೆ ಬಹುರಿ ದಾವಾ ಕೊಫ ವಲಿವೆರಿ ಕಮ ಅದಿ ಮಿಹುಂ ಪುನೆ ಫೆಸೆ ಬಹುರಿ ವಲಿವೆರಿನ್ನೆ ಎ ಮಿಹುಂ ನಕಿ ಶೈತಾನಿ ವಲಿವೆರಿನ್ ಮನ್ ಯಗುಲು ಫಿ ಇಸ್ಬಾತಿಲ್ ಕರಾಮ ಕರಾಮಾತುಗ ಹದ್ದು ಫಹನಳ ಅದಿ ಮಿಹುಂ ಕರಾಮ ಸಾಬಿತ್ ಕುರುಮುಗ ವಮಿನ್ ಅಸ್ಹಾಬಿ ತುರುಕ್ ಸೂಫಿಯಾ ඒ සූෆින්ගේ බය මිහුන් සූෆින්ගේ බය මිහුන්ගේ අකීදායි එමිහුන් දෙකේ ගොතුක එමිහුන්ගේ තෙරේගේ බතිව බෑවර වලීවරින් සූෆින් සූෆින්ගේ තෙලේක වති වැලිවල මල් කුබූරියින් අදි ගබුරම් අලකන් කුරි මීහුන් එබහි ගබුරු මතිකෝ ගබුරුගේ මතිග ziyaren හදාගෙන උළුණු මීහුන් එමීහුන් දෙකේ ගොතුගේ ziyaret තෙලේක සති වැලිවරිය ගොස එතන ගොස දුවාවස් කුරවේ එනගේ කෑරෙන් එනන්න දුරවස් පුනේවේ එයි වැලිවරණ හදාගෙන හන්තත්තක් කුරි රල්ගොන් තෙලේක වර මච්ච මිකන් තන් හුරි කුරීග මේ අකීදා මුලින් ෆාසිදු අකීදා තම්මේ වරම් මච්චම් මිකන්තන් හුරි ඒ ziyaren hadagen ziyaratan nadru bunuma ziyaratu ga mahana ge wa miha e gatum madadan eduma kantatta shirku ga aqida tan algon men terega hore e mihum buna gotu ge tanga mahana ge otivali veriya adivali veriya kos marwa fotuma fena den kod deveni kon kame nabi be kalun e be kalun warma ma e be gen ve nabi be kalun kas nenge ve ikhtiyare awhare wada ga tuma fahuga ekamaku maru maffahuga adi wali werinne kiyagen mi honge buna mi hum maru maffahuga enai gata gusmada damiye deni adi ebbes kamen nukurave haluga enai khudu enage nafsavve sena kan ebbes ikhtiyaren nei e halatuga enai gata gus duwa ko mi hadani mifada mihun shaytanunge baaruta beenun kogge mistakunnan ajabuta dakka hadate kadu khulin nar misalaka yege bayen mihun alifanu terawade nikutun alifanu ge tere shaytana beenun koggen shaytana ge ehiga alifanu ge terewade nikume eba bayen mihun javvu terege udu heba shaytana ge baaruga den mihun fennani nake wali weri ekkama ramma mi ekkama ngena ke allah ge wali weri ekkama ekama ko hagigatu ge mikam mi kurani shaytana beenun koggen adi allah nahi kuravi huriha kame kurima shaytana ehi terewede ni wesena ಅಲ್ಲಾಹ ಶರಿಯು ಕುರೀಮಾ ಅಲ್ಲಾಹ ಶರಿಯು ಕುರಿಮ ಬಿದ್ವತ ಹೋಗ ತೆರೆಯ ಮೀಹಾವದೆ ಸುನ್ನತುಗ ಕೊಳಫಾಯನ್ ಜಹೀಮ ದೆನ್ ಶೈತಾನ ಏನಂ ಎಹಿ ತೆರಿವೆ ದೆನೀವಸ್ ಹಗಿಯತುಗ ಸಬಬಕಿ ಶೈತಾನ ಗಾತೆನ್ ವಾಣ ತಕ್ವಾವರಿಯಕ ತಕ್ವಾವರಿಯಕ ಶೈತಾನ ಗಾತೆನ್ ವಾಣ ಏನ ಬುನಫೋತಿ ಏನಗ ಮಚ್ಚಕತ್ತಿ ಮನ್ನಕ ಇಬಸ್ ಬಾರನ್ನೆತೆ ಎಂಗಮ ಶೈತಾನ ಮದದು ಮಿಕೊದ್ದನಿ ಎಹಿ ತೆರಿವೆ ದೆನಿ ಅಲ್ಲಾಹ ಮೀಹಾ ಉರದುನೀಮ ಅಲ್ಲಾಹ ನೂರ ದೇಹ ಹಿಂದಕು ಶೈತಾನ ಎಹಿ ತೆರಿ ನುವೆ ದೇನ ಹಗಿಯತುಗ ವದರ್ಬಿ ಅನ್ಫುಸಿಹಿಂ ಬಿಸ್ಸಿಲಾಹ್ අදි බයෙන් මීහුන් හතියාරුන් එමිහුන්ගේ තන්තන් කණ්ඩායවස් හදා කම ගොතෙන් නොවේ ෂයිතානාගේ බාර බේනුන් කොග්ගෙන් මිෆද බය කන්තත්තම් මිහුන් ෂයිතානා බේනුන් කොග්ගෙන් මිස්තම කුරමච්ච දෙක්කීම මිස්තකුම් මි දෙකෙනි එමිහුන්න කී එයි වලිවරින්ගේ ගොතුවා වලිවරින්ගේ ගොතුවා එයි ෂයිතානාගේ වලිවරින් වෙස්තෆාතු බාවයිත්තහුගේ කන්තත්තක් කුරේ මිස්තකුන්නා තෆාත බාවච්තහුගේ ජාදූතක් දක්වා මිසාලක මූසා আলাইහිස්සලාම්ගේ zamanuga සිහුරු වෙරින් මූසා আলাইහිස්සලාම්ගේ zamanuga සිහුරු වෙරින් එමීහුන් එමීහුන්ගේ අසාතක එමීහුන්ගේ වාෆත්ත මයිදානන් උකෑලිහායරුන් ඒ චිත මීස්තකුන්න ෆෙනිගෙන් දියයි හර්ෆතකගේ ගොතුගා මුලි මයදාන් ෆුරගෙන් දිය හර්ෆතා එකම කෝ එමීහුන් හෙදී මීස්තහුන්ගේ ලොලන් ඇසි හුරු මීස්තකුන්න ෆෙනිගෙන් දියයි එමීහුන්ගේ උකෑලි අසාතක වාත හර්ෆතහගේ ගොතුගා හරකයි තෙරි වාත මූසාගේ ෆාන විසෙනි වඩා ගති හැම ඒ ගොතා එංගම කරේ ෆාන බිරු ෆලොම් ෆහජ්ජි වඩාගෙන් හින්දු අල්ලාහ් වහී කුරබ්බනි ඒ මුසායි කලියක ෆාන තුන් නබි හග්ගු ගයේ එමිහුන් එහදා තකිච්චකේ බාතිල් වෙච්චිසේ ඉහගීගතෙන් නුනේ කලියක ෆාන අසයිල්ලව බලවර ඒ වෙගෙන් දානේ හගීගත කරේ එහිඳ මූසා আলাইহিস සලාම කලිය ෆානුග සාකොල එල්ල විහාරු ඒ වෙගෙන් දිය යබර බොඩු හර්ෆයක ඒ හර්ෆ ගොසුරි හර්ෆ තක කෑනින් මෑලි මේ මුජිසාතක මුජිසාතක හගීගතේ එකමකුමි ෂයතාන ෂයතානගේ වලිවර මිෆාල කුරා සිහුරු බයනු කොග්ගෙන් ෂයතානගේ බාර බයනු කොග්ගෙන් මිෆාල කුරා කන්තත්තහකි හගීගතෙන් නෝ එයි ලෝමච්ච ෆෙන්න ෆෙනුමෙන් හැම එකනේ තිම්වන බයකි වලීවරින්ගේ කරාමාතා මෙතුග අකීදාය ගොතුන් තිම්මන බයකි අල්ලදීන දකරහුම් අෂේඛ හුනා එයි මිතාංග ෂේඛුල් ඉස්ලාම් ඉබ්නු තේමියා බයාන් කරවි මීහුන් එයි අහ්ලුස් සුන වල් ජමාතුගේ මීහුන් ෆයුමිනුන බි කරාමාතිල් අවලියා එමීහුන් ඊමාන් වේ වලීවරින්ගේ කරාමාතා වයුස්බිතුනහා අලා මුක්තදා මා ජා ෆිල් කිතාබි වස් සුන්නා අදි ගුරුවානා සුන්නතුග ඇස්ෆාවා ගොත එමීහුන් එසාබිතුස් කුරේ එබහි වලීවරින්ගේ කරාමා ඒවා එච්චෙක්කන් එමිහුම් බයන් කුරේ ගුරුවාන සුන්නතුගේ අලීග වයරුද්දුන අලා මන් නෆාහා බිහුජ්ජති මන් ඉෂ්තිබාහ බයින නබී වගෛරිහි අදි මි කර වලිවරින්ගේ කරාමාත ඉන්කාර කුරා මිහුන්නන් ඒ බේකලම් රද්දුවස් දෙව්වා අහ්ලුසුනල් ජමාතුගේ අහ්ලුවරින් එමිහුන්න රද්දුවස් දෙව්වා අදි එමිහුන්ගේ බුනාගතුගා වලිවරිකන් එබහි කරාමායිති මන්නම සාබිත කොෆියා නබියුන්නා වලිවරින්නා හමහම විය එක් ගොතකවස් හමහම කමෙන්නේ adi ete dhukuriya kasi ha maha makurun laziman nuwe sababaki bi anna hunaka fawariq azima baina al anbiya wa ghayrihim sababaki nabi be kalun naibe kalun fiya waden ehemmi hunna de meduga baawar faraq utange bahari baawar faraq utange bahari adi hamayekani wattaru miwi karamatuga mu'jizatuga wattaru wi ehen goy gotunge bahori baawar faraq uta wa anna al waliya la yad'i an nubuwwa sababaki allahuge waliyakkamuga wanyaka nabi kamakan ena dawwa en qur'an nabi kamadawwa qura'ira wa gutum waliywer kamun ena එක්කිබාවගෙන් දාන වලීවරි කමුගෙන එක්කිබාවගෙන් දානනි කුමගෙන් දාන එනා නබී කම දවවා කොෆියා වසෝර මුද්දයන් කද්දාබන් ඒර ඒරුන් එනාවගෙන් දානි බොඩ දොගු වෙරියක වලීවරියක නුවාන ඒරකන් එනාය ومن سنة الله أن يفضح الكاذب كما حصل لمسيمة لمة الكذاب وغيره أدي الله سبحانه وتعالى قانون أي بمتيغا إفدا دوغويرين فضيح كربو مثال كم مسيلمة الكذاب ene kinabi kama dawa kuri mihen adiyana dawa kuri ena wahi annaka ma mujiza hen ena ga machan allah faal kurabwa kama mikan tatta emme fahun ena mule mujita ma fadhi he vegen diyai adi sahabi be kale ga ipulun ena gatul vegen diyai adi ebe kalun raddu devve mi ah, waliveri kama mi dawa kura dogu dawa verin navves එබැහි දොගු දවවාත මිකුරාමි හුන්න සෙබේ කලුන් රද්දු දෙව්වේ බියන්න හාඋලා ඉලයිසු අවලියා උල්ලාහි එමි හුන්න කී අල්ලාහ්ගේ වලි වෙරෙන්න නුනේ එමි හුන්න කී දජ්ජාලුන් එමි හුන්න කී දජ්ජාලුන් කම දජ්ජාලු කියන්නේ දොගුගේ ඉන්තිහාය දියාම එයි අල්ලාහ්ගේ ෆරාතුන් අන්න කරාමාතකේ කියාගෙන් එනමි මින්සකුන් කුරමති මිදවවා මිකුරානි නොතෆාල මිකුරානි ෂයතානාගේ බාර්තා ෂයතානාගේ බාරුන් බේරුන් කොග්ගෙන් එනමි ඉස්තංගේ ලෝමච්චම්මි දක්කා දලතන් එනමි ෆාල කුරානි එහෙන් කමුන් අබේකලු විදාල්වනි බි අන්නහා උලා ඉලයිසු බි අවලියා අල්ලාහ් එමිහුන කියේ අල්ලාහ්ගේ වලි වෙරනුනේ ව ඉන්නමා හුම් අවලියා උල් ෂයිතාන් ඒ ෂයිතානාගේ වලි වෙරින්නේ ඒ වමා යජරි අලයිහිම් ඉම්මා කදිබුම් ව තදජීලුන් එමිහුගේ අයිමච්චන් එෆාලවා කන්තත එහෙන්යා දෝගේ කියේ එහෙන්නුනි මිස්තහුගේ ලෝමච්චන් ඔලවැලම කියේ අව ෆිතනතුල්ලාහුම් වලි ගෛරිහිම් වස්තිදරාජුන් නොත ඒ මිස්තහුගේ ඉම්තිහාන කට්ටකා අල්ලාහ් බයි ෆහරු එමිහුගේ අයිමච්චස් ෆාල කොෆානේ ඉම්නි මුමිනුගේ ඉම්තිහාන කට්ටකා misaalkat dogwar inga machese bogri faal kurava misaalkat dajjal masih dajjal eena annaan eenage ammachan allah faal kurava fe baabur baharta misaalak eenage amuravvaare behuma eenage amurabbi mungas feruma eenage amurammarwe fe onnamihum diregente duuma mikaalakan tattabbaabaru eenage ammachan allah faal kurava fe eiki kuran ei ebagutugo tibi mu'minuge imtihana kattaka etabbayak iimaankan kiriyaa situga shakku ufede iimaankamuga shakku ufedifaawa miihun eena tabaawaan eena kalikkama gabulu qur'aan ehinkamun bayfaaru Eh, ei doge kamuga vegende ei misalaka sihur weringe faala kura kantatta shaytana been kokgen ei dogen he mistahunga lo maccan olwala olwala me anegeccha kiye vedana te da kavese ennames ei allah enage ai maccan e echen e devvi mistahunga imtihana kattaka ei bai farnu bai mihega maccan rangalu kamen allah eba faala kura ba e besmin mistahunga imtihana kattaka adi hiola fa bai ge faratun nubaya kamen ves allah faala kura wa faana imtihana kattaka misalaka ಹಾರೂತ್ ಮಾರೂತ್ ಬೆಮರಾಕೆ ಬೇಕಲು ಎ ಬೇಕಲು ಸಿಗುರು ಇಪ್ಪವಾಗೆ ವಡಾಗೆ ದಿಮ್ಮಚ್ಚ ಮಿಸ್ತಂಗೆ ಇಂತಿಹಾನಕ ಕಾಕುತೋ ಉಂಗೆನನಿ ಕಾಕುತೋ ನೂಗೆನೆ ನೂಗೆನನಿ ಎ ಬೇಕಲು ವಿದಾಳವನ್ ನೂಗೆನೆ ಮಿತಿ ಮನ್ನಮೆಂಗೆ ಕಿಬೈ ಮಿ ಉಂಗೆನೆ ಫಿಮಿಹ ಕಾಫರ್ವಾನಕಂ ಕಶವರೆ ಅಲ್ಲಾಹ ತಿಯಬೈ ಮಿಹು ನೂರ ದೇಶೆ ಎನ್ನ ಮಸ್ ಬೈಕು ಉಂಗೆನಿಚ್ಚೆ imtihan katta kay be kalunga pulo maccan allah sihur de ba fa novi ehen kamun bayen e ulafa mi hunga ipulum bayen nubaya kan tattan eba faala kurawwa ei mi stahuge imtihana kattaka hama efadan bayen nubaya mi hunga ammatin bayen rangalu kan tattan eba faala kurawwa eves mi stahuge imtihana kattaka wallahu a'lam allah ekante me molad dena wadi gannawani ademmi vidalwani fi anwa'il ulumi wal mukashafati wa anwa'il qudra wat ta'sirat misaraka bay karama ittamu terega behimene bay ilmu ehmi hunan allah nu devwa fada bodu ilme devvun es karamate misaraka bayin ilmuring ebatibi ilmuge khando khando fada bebe kalu එම් හුරි හැච්චෙන් හිතුදස් මිහුන් හැරම් වාපත හිතුන් ඇතිබ බොඩති ෆොයිත්ත එලියලන් මිසාලක ඉමාම් තබරි කලියක ෆානු ලිව්වාෆත තෙම බොඩ තෆ්සීර කුර්ආනුක හම හිතුන් එම් හුරි හා හදීස් තකේ එයා ඉත්තකා බෙහෙ ගොතම් වාර්දුවෙන් ආයස් ෆහුරි හුරි හා හදීස් තකා හුරි හා වාහකතකින් ඔතම හිතුන් ජමා කරවවා এই কম্পিউটার কাছে নেড়ে ফাদাইছি মিসালাকা ebe kalunga hippulange ba jama kure ei hagigatuga baaren ei hemmi hona libi fanwa ebes karamate adi hama efada eh, bayen ilmu bayen ilmun hasa kurum misalaka farasatuga ilmu ei mihum misalaka mihun nadima bala ba ekan tatte dene gatumu ge bar Allah dev ei mu'minun ge tereng khas ba ekan Allah dev wa ilme farasatu ge ilmu ilma behe gotun Allah ge rasul hadis lo kurban ittaqu farasatul mu'min tiaba mihum mu'minun ge farasatu mu'minun Allah dev wa farasatu ge ilmu rakka teri ware fa innahu yanzuru bi nurillah sawba ki mihum balani Allah ge nurunne emihun fenna ne mihun ge kibai emihun nu fenna alama itta misalaka wagaku bakkan kore bakkan kurima efada mihun efada ilmu eli befawa mihun enadima balala fe nan e- enge ene ei ei kam wagaki ei kam wagaki egotun bay mihun ge muunu macca balala bay kan tatta denega tumuge hunaru ei Allah subhanahu wa taala devva eh, khassa ilmen hem mihunanu devva fada eves karamatu ge tereng himene kan tatta adi bay far mihun nu fenna bay kan tatta bay mihun dekkemu misalakan Umar ge faanu ekaliga faana duha ku member mati khutba devvan hunnawamun ekaliga faana kulliya kami vidalwan ya sariyatal jabal e sariya e farbada machan arashe e sariya e farbada machan arashe ehin dos sahabe kalun hayran vejje khutba nugule wahaka diyama kulliya ka ehin suwal kuravi umar ga faana suwal kurav umar ga faana vidalwan itimanna demme sariya ge lashkar allah dakkawala vafi kurimati er sariya hunnavi konta ko nahawandu kiya e faris karaya gerare madina kon hisaben ei මදීනා ඉතන් ඉතන් ඉතන් මේලෙන් ඉතන් හාස් මේලෙ දුරු සරහද්දෙන් ඒ ෆාරිස් කරාගෙන රහ නහවන්දු ෆතහ කුරවම සාරියා වඩයන් හුන්න වියරු ලෂ්කරාගෙන උමර් ගෆාන මි ෆෙනි වඩයන් නවනි කාෆරුන්ගේ ලෂ්කරු ඒ ෆරබද වශාරයා මුමිනුන් හමලාදෙන් අන්නතන් එහිඳු සාරියාය උමර් ගෆාන මි විදාලවන ඒ සාරියායි ෆරබද මච්චන් අරා වඩය ගන්නවා රේ එරුන් කාෆරුන්ගේ ලෂ්කරු තිය බෑමි හුන ෆෙන්නානේ එරුන් කාෆරුන්ක තිය බෑමි නුකන් හමලාය නුදෙවේනේ දෙම්මීස්තකුම් මිතිබී සාරියා ඇම අහන් එවාහක සාරියා එහින් තෝමරග ෆනේ විදාලුයි බස් යොද්දුරු දැන් සාරියා එර ෆතහ කුරවැහ වඩාගෙන නෙයි වඩාගෙන නෙයි බයෙන් අසාබය කරන සුවල් කුරෙම විදාලුයි තිමන් නෝමරග ෆානුග බස් එහිමේ එකලේ ෆානුග බස් අහාෆේ තිමන් ෆරබද මච්චන් එරි අදි අල්ලාහ් තිමන් නමෙන් නස්රු දෙවෑ ෆී හංගුරාමයි අදි හැම ෆදායි අබු බකුරගේ ෆානු එකලේ ෆානුගේ අමි කමලුන් අස්මා බින්ති උමයිස් محمد بن ابي بكراگين آلاس و النبي ادو كلي فانو كل كل اسماء باندو فلا بل بل والبي بل والبي تنا الله سبحانه وتعالى كمنا کے باندو کے اتر کشف کو دے او بکر کے فانا باندو کے اتر ایکا کون کجکن کون جنس کے کجکن او بکر کے فانا اگے وٹا گن باندو کے اتر فنی وٹا گن او بکر کے فانا mifada bay kanta Allah subhanahu wa ta'ala bay asaw be karuna e bahuri faal kor devva fa adi hama e fada Sa'd ibn Abi Waqqas ekali fan Madian fatah kurabwam wegen wadagen nevi Madian Madian fatah kurabwam wegen wadagen nevi e e wagutu asaw be kalunge terega nei fatan fatan dan e bes be kale e ro adi kanduge lashkaren e ro tayyaren nu e sahabinge terega fatan dan e bes be kale kone sawaki Madina ki Makkah ki e fada tanen huritanen koren etchen ottanen nu එබේකලුම් වඩාගෙන නෙවිරුකම වීගොතකි ෆුරාත් කෝරු මෙහති ෆුරාත් කෝරු ඒ කෝරු උරස් කුරන් අලාෆයි බුරුජ මෙහෙමති තලාල කණ්ඩාල දැන් නෙයි ඒ රහ දෙවේ කන්නේ ඒ කෝරු උරස් කොෆ දෙවේ කන්නේ නිෆුම් කෝරේ කණ්ඩේ ෆද කෝරේ එහිදු ඒ කණ්ඩා මුඛාතබ කො කෝරා මුඛාතබ කො සාදුබ් නබි වක්කාස් මේ දාලවනි තිමන්න මෙන්න කි අල්ලාහ් රසූලාගේ සහාබින්නේ අල්ලාහ්ගේ මව්ගා ජිහාද් කරන්නේ කොමතිබි මුජාහිදුන්නේ නිකුලාස්තරිකමාග තිමන්නමෙන්න කන්නතේ තිකෝරන් නේරි මදියන වාසිල් වෙවේක තිමන්නමෙ ඉරණිය තිමන්නමෙන්න ගෙල්ලුමෙ දීෆි කමුගවඤ්ඤා ගියාමෙද්දෝහුග කලේ ගෝයන් අල්ලාහ් ගාතරතුක තව කුරානමෙ කලේ විස්ති අල්ලාහ්ගේ මහලුවකේ අල්ලාහ්ගේ මහලුවකේති කලියස්ති අල්ලාහ්ගේ අමරු ෆුලා ඔයින් එච්චකේ අමරු කුරවිගෙන් වා එච්චකේ කලියකි අහර්මෙන් වස්මි අල්ලාහ් අමරු කුරවා ෆාබයිකේ ජිහාදා දැන් එහිඳු අසාවය කරන විදාලවනි තිමන්නගේ ෆාතුන් අන්නාර් asta taarihugo tili fa astangedi korterege duwela evs gellumenge evs miyakana yo fun korug astangedi iskole evs jeheniyennu ehafun fat astangedi duwela fe bekalango wage ane farada mi karamata ki ei karamata ki adi hamai fadan asaw bekalunga ipul macce ekanyennu tabi bekalunga ipul macce sallallahu alaihi waragina karama ittafaala kurabba asaw bekalunga tenen khalid ibn walid ekalik fana idduha ku fariqul vi zahar zahar fariqul vi ekama kuyakum ebbes e, e, e gellumen ɗo ɓismi kiya zaharo fari kulo wiya kadi fana ebbes gellume kadi fana kay waɗani gonname zaharuge sawabulne taabiɓe kala misala ko owaysul qarni e ibara taqwaɓere taabiɓe kale e kalege fana ki iraabga hunnayi ɓe kale e kalege fana regandu damnomada kuravvani tasbiha vidalwan inna wairuga e kalege fana iwi waɗagane farubada taka gas gahagehi tasbiha kiya aɗu e kalege fana ekuga etaketiwes tasbiha kiya වරයගෙන් වා ෆර්බතක ගස් ගහගේ තස්බීහ කියාඩ කලිෆාන අස්සව අදි හැම ෆදා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් خبر දෙවා ෆෙති මං කලිෆාන උම්මතු ගන්නානේ මීහකු එයි ඉබ්‍රාහිම් ගෆානා දෙතර කන්තක් පුරමුණු ගොතන් එනයි දෙතර කන්තක් පුරවේනේ තිය බෑ මිහුන්නන් ඒ ඒන බද්දලු වෙජ්ජියා එන කිමෙන් හියෝ දුවා ඉල්ලි බිගන්නාෂේ ඒ තාබීගේ zamanuge යමනුම් ෆාල කුරවි බේකලෙන් එයි එයි අබු මුස්ලිම් ඛෞලානි කියා බේකලේ ekaliye gfanu e wakutu ma yamanu ga hori e, abul aswadul ansi kiya dogveriye nabi kamat dawa kurimi he ena abu muslim khawlani hazir kur hazir kofami bunani timanne ki nabi ekama kale he kiwash ehindu abu muslim khawlani vidalwan kaliya ki bod dogveriye kamat timanne he kiwame ehindu bod alifan gande jaya kalifan illa levi alifan ena alifan gano kalifan ku wadagen nabi evs kellumenwa haluga salamatu ekaliye gfan wadagen nei makkaya උම්රායක වඩාගෙන්නේ වි දතුරු ෆුලුග උමරුගේ ෆානා බත්තලුයි මර්ග ෆාන දන්නවනි කති හෙය අබු මුස්ලිම් ඛවලානි යකි හලේගේ ඛබර් වනි හරබන අල්ලාහ් ගේ රසූලා දෙවවා ෆේ තිමන්න හිය දුවායි කො දෙවවාරේ එහිදු අබු මුස්ලිම් ඛවලානි විදාලවනි තිමන්න හේ කලේගේ ෆාන හිය දුවායි කො දෙවවම් වි කලේගේ ෆාන කි ඛලීෆතුල් මුමිනීන අදි සහාබිය කි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගේ අදි එම්මේ මායි සහාබින් කර සහාබිය කලේගේ ෆාන තිමන්න නිකන් දුවායි කො දෙවවල්ලාරේ Endo hadi Umar gafan mi dalwani e gottar Rasulullah sallallahu alaihi wasallam ani hadis ru kuravafe emi haka baddal wejja emi he kiban he duaen hasil kurma migotta waragina hama ifadan hanguramage maidan tahuga aslu waragina allah subhanahu wa taala karama ittafaala kurawwa hanguramage maidanuga ekantan ekalaange faala kurawwani ei muslimunnan e maidanuga faatilata saabitu kurawmattaka muslimuga faatilata e maidanuga saabitu kurawmattaka ginen allah subhanahu wa taala karama ittafaala kurawwa fani hangurama tahuga waragina e bor hangurama tahuga adi fahum kurawunu hakku hangurama tahuga se kahala baawaru kantatta faalu wegen asfa అది ಕುರಿಗೆ ಉಮ್ಮೆ ತಹುಗೆ ಬಯ ಮಿ ಹುನಾ ದೇತಿರೆಗೆ ಬಯ ಮಿ ಹುಂಗ ಮಚ್ಚೆ ಸೆ ಬಹುರಿ ಮಿಸ್ ಫಾಳ ಕುರ ಮಿಸಾಲ ಕ ಜುಲ್ ಕರ್ನೈನ್ එකලේ ෆානන් අල්ලාහ දෙ විබාර මුනි දුනියක කලේ ෆාන දතුරු කුරවි මුනි දුනියක දතුරු කුරවි මුනි දුනියක උරියාකන් කොල තහක දතුරු කුරවි යවුජුජ් මවුජුජ් මීහුන් අයනුදී දුනිය තෙර ෆාල වියනුදී ඉෆෙහෙට්ටු මට්ටකා බොඩ ෆාරෙල්ලෙවි ලොයගේ ෆාර කාකල්ලේ වෙන වරු ෆාර බොඩ දෙ ෆාර බද දෙමෙදුක බොඩ ෆාරෙල්ලෙවි ලොයින් ෆාරෙල්ලෙවි එකලේ ෆාන තගඬ ශීටුත බහට්ට ලොයේ ವಿರುವಾಫ್ ಅಳಾಲಿ ಒಬ್ಬಡು ಫಾರ ಎಫಾರ್ ಎವ್ವೆಗೆಂದಿಯ ಜುಲ್ಕರ್ನೈ ಹಮ ಎಫದೆನ್ ಕಹಫೆ ಬಾಗಾಗೆ ಮೀಹುಂ ಎಯಿ ಎಮೀಹುಂ ಎತಾಂಗ ತಿಬಿ ಗಾಗಂಡ ಕಹಂ ಮೀಹುಂ ವರು ಎಯಿ ಎಮೀಹುಂ ಹೋಹಳ ತೆರೆಗ ತಿಬಿ ತಿನ್ಸ್ತೇಕ ಹರವಂತೆ ತಿನ್ಸ್ತೇಕ ನುವ ಹರವಂದೆ ಎಮೀಹುಂ ಹೋಹಳ ತೆರೆಗ ತಿಬಿ ನಿದಾಫ ಎಮೀಹುಂ ಮಚ್ಚ ಅಲ್ಲಾಹ್ ಫಾಳ ಕುರವಿ ಕರಾಮಾತೆ ತಿನ್ಸತೇಕ ನುವ ಹರವಂದೆ ಎತಾಂಗ ನಿದಾಫೆ ಮೀಹುಂ hama ifada maryam ge faana allah faala kuravi karamai ekamana ebbes firihina ku bihama kanula isa ge faana gen alaswe innevun adi ekal ekamana ජංගලි තර වඩාගෙන නැවි එකමක ආලාස්කම් ෆලුගා ජංගලි තරෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා එකමනාගේ ෆාල කොද්ද විකන්තත්ත මිසාලක එකමනා ෆෑම් පොලි යස්සේ විහාරුන් එතන ෆෙන් ආරේ ෆලාගෙන් දියුමා අදි හිකේ ෆහුරි කදුරු රුකේ හලුවා හලුවා ලෙව් විහිඳුගා ඒගෙන් සාසක් හතුරු ෆෑබෑගෙන් අවුමා මිකාල කන්තත්තා එයි කරාමාතුක තෙරේක හිමනේ කන්තත්තා දැන් මේ විදාලවනි වහිය මවුජූදතුන් ෆීහා ඉලා යෞමිල් ඛියාමා mikan qiyamata haman hamade mikan unnane mikaramai ebega maane ki efada taqwa veri ekkamuga vejjiya ham allah subhanahu wa taala emi hega imma chafala kurawwana mi daadi fahakum vi kame algon menna ustadahu kiyadim wahake mi saudi arabia saudi arabia ki mi accident to warak gina tane warak gina hama madudu waheddani tabbaya kumarnu aytanu accident to tawga එතාංග ශේහ දරුසකක් දාම් එකෙන් කාර් එක මේ වඩා ගන්නවනේ වඩාගන්නේ මගමතීග බොඩු බහෙග්ග වේ එච්චෙග්ග ජෙහිෆා ඒති හැම දෙෆා වෙගෙන් දියයි දෙෆා වෙගෙන් දියයි ඒන සලාමතෝ එන කන්නෙන් එව්වස් කහල ගෙල්ලුම වෙෆය ගෑග හංකොලක කූරුම වෙස් එලිෆය දුව්වන් ඉම්මීහා සති කුදි කුදි වෙෆා ඒනගේ ගුණවන්තව සති වකි වෙෆා දුව්වන් ඉම්මීහා ශේහස වාල කරමුණ ඒවකුතු කලියක් විකීනෙන් එහෙඳු එනා දෙන්නෙවි ඒවකුතු තිමන්නම් හීවියේ මීහකු තිමන්න රජායෙක් ගෙතරල්ලා ඔලාලිය රජායක්ගේ තරල්ල ඔලෑලිහන් තිවන්නන් හීවි එවගුතු සලාමතුන් එබ්බස් කහල කෙල්ලම එෆද කාරු වසොති ඉන්ජින වස් බේරුගා 55 ඒති ඔති කාරු ඒක ඩ්‍රයිවර් මිහා කුදි කුදි වේවා දුවන් එම්මියා ඒ නැක එබ්බස් කෙල්ලම නේ වෙෆේ ඒ හැම ෆහම් වස් අල්ලාහ් එබහුරි හැම මිසමානු ගස් කරාමයිත්තා ෆාල් කුරවෑ ෆබුනේ වේගොතු අෆ්ගානිස්තාන හංගුරාම ඒ දාදි ෆාම් එහා දුව හෙන්වා ෆාන්ස් තන හංගුරාම හංගි ෆාකුන් ඒ රෂියා කුරි හංගුරාම ඒ හංගුරාමග මුලි දුනියේ කුරියා ඉල්මෙන් ෆත්වා දෙවිය තාගේ කුරන් හක්ගු ජිහාද එතන මුස්ලිමුන් ද දියුම ඒවතු අරබි කරායන් නාමුලි දුනියේ ගෙතම් මිතනු මුස්ලිමුන් ඒ හංගුරාමග බෑවරි එතනු මුජාහිදකු එල්ලි හිල කොළ හිල කොළ ඒ රෂියා මිහකු එනාදි මම බුන කලෙමෙන් තිකෝ අල්ලාහ් අල්ලාහ් ඒකුම් කමෙක් කලෙමන කොද්දේ ෆරාතෙන් ඒ හංගුරාමග අඩකන් උනානේ අල්ලාහ් අක්බර් අල්ලාහ් අක්බර් දැන් එන හය රාම් වෙකන රෂියා මිහකු එන ඇති මම පුරානේ කලේ වෙන්ති කෝ අල්ලාහ් අල්ලාහ් හේ කොන් කම කොද්දේ ෆරාතේ එන දැන් අල්ලාහ් දෙතර යකින් කන් එවකුත් දැන් හං කුරාම කම හදානක සාබිත වෙකන් තිබෙන වරන් ඊමාන් තෙරි මිහු ජිහාදු කම හදානක එන අතන් හේවර හිල කොලන් නගා අල්ලාහ් කර කියා ෆේ ටේන් කරෙක්ගේ ජහන ටේන් කර විස්සෑන් ගොස් කුදු කුදි වෙකන් දිය ටේන් කරේ මී බොම බොමුම් වෙස් කුඩාන ලෑච්චි ටේන් කර හිල කොලකුම් ජෙහි ජෙහිනු පුරා පුරායන් කුඩ කුඩ වෙකන් දියේ e karamaita faalawe hama fahum miharwe sama e fada mihunga immacha e sharta ki taqwa e taqwa verkam mihan asfiya hama allah miharwes e fada karamain e faala kurawwa e shaytani karamaita ken nomisaga shaytanu karamai faala shaytani mi kantatta bharata mi bharata ben ko ken mihunga lo macha mi adya khilaf kantatta dakka mi hunne nikam bala ena ki ben sunnatu ke besasare faala nuwana ena quran mudu daru kantatta එනා සිරු සිරුන් එනගේ දිරුණු මං එනගේ සීරතක් බලාලා අරහ මුලින් හුස් උන්න නුබෑකන්තන් එන කොෆා නංගල කන්තත් තකන ෆාහිෂමල තක්කුරේ බරාබර එපද මීහුන් ඒ රාජ්‍යයක එම්මෙ මච්චා එකන් තක්කුරන් ගලන මීහුන් දැන් කොම් මෙන්නම් කියන කමනේ මෙන්න සෙගේන එ මීහුන කී ෆාහිෂමල තව සෙවරක් කුරා මීහුන් ෆාහිෂමල තව සේ මීහුන එගි ෆෞරි කන්තත් එ මීහුන් එයි අරි අරි අරිගේ මල ගණන ගෑෆා රන්දි මස් මිහන් හිල්ලාලා මීහුන් එමිහුන්නකි ෆාහිෂමරතස් කුරාමිහුන් සුන්නතුගේ එවස් කහල අසරෙව්වස මිහුන් කිමෙන් ෆාලවා බයන්නු එමිහුන්නකි ෂයිතානාගේ වලිවරින් ඒ ශක්කෙ වස්නේ එෆද මිහුන්ගේ කන්දත්තකම් මිහුන් ගබූලක ෆොරි අල්ලාහ්ගේ වලිවරින් කම සුබ්හානල්ලාහ් ඒ ෂයිතානා බයනුකන් සිහරු බයනුකොග්ගෙන් මිහුන් කුරමච්ච තෆාතු දලත දෙක්කි මිහුන් ඒ පමියකස් ඒන්නු කරාමාතේ ඒ ෂයිතානි වාර්ත බයනුකන් හදායක් යන සිහරු එක් ගොතන් එක් යන සිහරු ಮಿ ಕರಾಮಾಯ್ ಅಲ್ಲಾಹ್ ಮಿ ಫಾಳ ಕೊದ್ದೆವ್ವನಿ ಅಲ್ಲಾಹುಗೆ ವಲಿವೆರಿನ್ ಗೆ ಇಮ್ಮಚ್ಚ ಅಲ್ಲಾಹುಗೆ ವಲಿವೆರಿನ್ ನಕಿ ಎಯಿ ಫುರ್ಹಮೆನ್ ಅಲ್ಲಾಹ ತಕ್ವಾರ್ ಫುರ್ಹಮೆನ್ ಅಲ್ಲಾಹನ್ ಈಮಾನ್ ವಾ ಮೀಹುಂ ಸುನ್ನತ ಫುರ್ಹಮ ಎತ್ತಬಾವ ಮೀಹುಂ ಎಯಿ ಅಲ್ಲಾಹುಗೆ ವಲಿವೆರಿನ್ ಅಮಿತಾಗೆ ಬಸ್ ವಾಲಿಂಗ್ ಆಸ್ವಾ මිස් වාලුගේ මෙති එවස් ගොතකන් අල්ලාහ්ගේ කිව ෆුල සජිදේ zikuren නුකුරා මීහෙ එහෙන් නම සේනා කි වරක් ගින වරක් බොරති හේ ඔකන්තත් කුරා මීහෙ සුවාල කියන මි කුරා ගින හේ ඔකන්තකුන් එනා සවාබෙල්ලි බේනතෝ දුනියවි ගොතුන් එනා ලිවිදාන සවාබේ දුනියේක එයි අල්ලාහ් එවස් මිහ කුරා ඉහසාන් තෙරකම ගෙල්ලෙනි විනු කුරවා සාලක කාෆරුම් එමිහ කුරා හේ ඔකන්තත්වක බදලු සල්ලාහ් දෙවනි බරාබර දුනියේක මෂ්හූරුකමා මුස්සදිකමා එමිහුන්ගේ තාරීෆා නිකන්තත්තන්ගේ දෙවන්නේ අල්ලාහ් ඒක බදලු මිහුන් කුරා අමල්තෝගේ බදලු හම ඉපදන් ඒන ඉපද බොඩති හිය කන්තත්තගේ මිහුන්ගේ කුරමතිය කුරා කම ගවඤ්ඤා දුනියගේ ඒක ෂුහරත් ඒක මෂහූර් කන් තාරීෆ් ඒක බදලු ෆෑසා එන ලි මුස්තන්දි කන් ලිබිකෙන් දාන එහෙන්නම අල්ලාහ්ගේ අදරතෝ ගියාමෙද්ද හොග තිලෆතකන් යන්නවන්නා සබකි නමාදු එයි එම්මෙ ඉස්කන්ත එකන්ත කොග්ගෙන් දෙන් හොරි කන්තත්තක් ගබෝල කුරවේ එකන්තන් නොකරේ ebbesi amalin Allah qabule nu qur'an sabaki namaz be dinu gatam be oti hadis qur'an wafa eti namaz qaim ko fi miha din qaim ko fi adi namaz ala fi miha din mu qur'an fi hadis qur'an ni adi hadis qur'an Allah hadu alladhi bainana wa bainahum as-salah kafarna timanna minna de medu gawa hura hakina made faman tarakaha faqad kafara namaz ala fi miha kafar wajjan kataware එංකම නමාදුනු කුරාමි හෙග්ගේ ඉතුරු එබ්බසිය වමනේ අල්ලාහ් කබූල නුකුරවානේ නමාද වලා මීහාගේ නමාද එම්මේ ඉස්කන්තා misal qur'an ko allah mukhatab qur'an wa fe bahari etiya ba mi hu namaz qur'an misal ege bane ki wudun ko gos namaz qur'an kenu ayatu gamin tiya ba namaz qur'an wudu qur'an kene ke kuriyaku bayan kura wudu hoggen tiya namaz qur'an ke ehnen namaz qur'an oti egen egen jihen ei wudu hoggen gos namaz qur'an ka kafar ko ejja islam vegen wudu hoggen den gos namaz qur'an ඒ ඒක කුරියන් අන්න කන්තත්ත මිහ දෙන ගන්න ජේන මිසාරක රෝදතිය බෑමින් ඉෆාරේක මානකි ෆුරත්තම කන්තත්ත කොග්ගෙන් දෙන් එකන්ත කුරාරේ ඒරුන් අල්ලාහ් එකන්ත ගබූල් කුරවානි ෆුරත්තම බින්ගාරන් ගලව එච්චියා ආනිස් වර්ගමති අලුගඬු මුළුවාෆාවා අලුගඬුගේ account එක අලුගඬු මම්මගේ වරක් ගින ෆෑසාය බහුට්ටේ එයින් zakat දිනමරා දේන් ජෙහෙකම මම්මය විස්නාදී නසෙහිත්තරි වමේ ಆಳುಗಂಡುಗೆ ಮಿಬಸ್ತಕ ಮಮ್ಮ ಎವ್ವೆಸ್ ಜವಾಬೆ ನುಲಿಬೆ ಮಮ್ಮಗೆ ಎವ್ವೆಸ್ ಜವಾಬೆ ನುಲಿಬೆ ಸುವಾಲಕಿ ಆಳುಗಂಡುಗೆ ನಮುಗ ಮಿವಾ ಅಕೌಂಟ್ ನಗು ನಮುಗವಾ ಮಿ ಅಕೌಂಟ್ ಫೈಸಾ ಬೆಹೆಟ್ಟಮಕಿ ಕೊಂಕಾಲ ಕಮೆತ್ತೋ ಅದಿ ಮಮ್ಮಗೆ ಹುದ್ದೆಯ ಏಕು ಎ ಫೈಸಾ ಆಳುಗಂಡು ಆಳುಗಂಡ ನಗಯಾಗೆ ಬೇನುಂಕೊ ಎ ಫೈಸಾ ಲುಮಕಿ ಕೊಂಕಾಲ ಕಮೆತ್ತೋ අමිහරු ඒනගේ සිම්මායෙන් ඒක ඔන්නඥාන සිම්මා වංචේන ඒක ඒනගේ සිම්මායෙන් ඔය එජ්ජකමුක වඤ්ඤා ඒක මානෙකි ඒනෙන් ඒ තසර්රුෆ් කුරුමුගේ හුද්ද ඔය එජ්ජකමුක වඤ්ඤා ඒනගේ නමුගේ account වරජ්ජ ඒන zakat දෙක්කේන තසර්රුෆෙම කියන්නේ ඒනන් ඒකෙන් බේනුම් කුරුමුගේ ඉස්නෙන් ඔය එජ්ජියා මම්මගේ ෆරාත ඒනනු මිසාලක මම්මගේ ෆරාතකුන්නේ එහෙම වෙච්ච ඉතින් ඒනන් ඒ ගොතෙන් මම්මගේ නම ඒ account බදල් කොල්ලා mamma misalakan ekan kurumuge huddaves darifulakan nude adi mamma ves ne zakat dakka khiyale ves zakatu gani sobe bahamave ehem vejjiya mammage naman ekan ota badal kolli mani muni erun enage zimman ekkon ekan filagen diye ei mammage mudalakun erakan ena kuvveriyan nuane evves min baraka enage accountun enage nam badal kollu mammage nama badal kollun ekan otiye gota nase heddi kan ves ekan nukoffiya දෙගෙන එමෆවගේ ෆියවලකන් ෆියවල ඒ මම්මගේ මුස්තකිල් account එකන් ඇති බදලකොට අනේ සුවාරින් ඔබේ ෆ්‍රොම් සුවාරින් ඉතින් ඒනකම මුශ්‍රිකෙක් කණ්ඩායලිගේ අද ඒනගේ බස් ගබූල් කොෆි මීහා කිවස් මුශ්‍රිකේ ඒනකම සීදා අල්ලාහ් ශරිය කුරා දීනුම් බේර වෆා මුර්තද්දේ ආකොම් මේක අල්ලාහ්ගේ අමලෙන් ඒ ගරග වාමීහා ගරගම් සලාමෙක් කුරුන් ඒ අල්ලාහ්ගේ කම සුබ්හානල්ලාහ් ඒන আদি ගයිබ ගවා කම ඉතා ඔයින් එච්ච ඒන කියන සලාම කුරන් මිතායි මීහාක එයිම ෂයිතානිකන්තත් සුබ්හානල්ලාහ් ඒ ෂයිතානාගේ වලීවරින් එයි ඒ ෂයිතානාගේ වලීවරින් නැකි ඒ මීහුන්නම කරු දැන් අනෙක්ක කුරීග හුරිහ බෙහුනසෙන්ගේ වැඩ ගන්නාන කන්නේගේ කුරීග මීහුන්ගේ ඉල්මි ගොතුන් වර දහ මීහුන් එහෙන්කමුන් ජහාලතෝති වර බොඩන් ආමෝ එ මීහුන්ගේ තෙරේග එහෙන්කමුන් කිරියාවස් තන්දරු දන්න මීහක් ඔයස් මීහුන් මගුෆුරද්දුන් ඒ ආම්මු කමෙන් මිතා ගාලකොණ මෙන් තෙරේ කුරීග කිරියාස් එච්ච දන්න මීහක් ඔයස්සියා එනේ කි කලෙත් දෙන් එතනෙක් එම්මෙන් එනන් හිතුරාම කුරාන කුරීග දෙන් එ මොහරි වරන් කහල මජාකන්තත් තැස්වෙෆා Eh, misalaka mi utima eh, utimannu utimu kari waraka 4000 hurmiya mi agona man kiya mi kiya din waake era ko hurmiya kan fatala ko utiman ara eh, gan bortere ge na uloni podta korfana bege ena faisa libe annawnu libe kan libe barabara e mi hun erga ki dawnna ko podta korfana ta uleviya dire adwes utimu ke bay mi hun ga ki da warannu bayawane අර ජාහිලුන් උලේ රටෙන් යවතිම කීයි ඒ ඒ ගඬවර හුරි මාස්ලු ජාහිල් වෙෆෝති අදිවස් මිහුගේ අකීදා එතනුගේ උදෝලි හෙල්ලේ කමරා තා කොමෙසෙච් එක ගියානි හුන්න කමරා ඒ කාලේ අකීදා තන් හුරේ වරා සුබ්හාන දොමරත ෆාන් මරුයි ෆාම් වෙස් ඒ රසූලෙ වෙස් නබියෙ වෙස් නු අදි අල්ලාහ්ගේ වෙස් සිෆා ෆුල එනා ලිබිකම් වාර්ත බොරත කරෆානා ඉන්සානන් හැම ආම ආදාගේ එතන් උදෝලි හෙල්ලි හුන්නවා කමා මරවලි ගිරේ වාහකයා හම අහරක වෙෆාල් මරවලි බදල කුරන් ජේ වාහකයා ඒන උළුනි බොඩත කුර්ෆාන වෙන් ඉතස් සමානක එම්මෙන් හම ඒන කි බොඩත කුර්ෆාන කමුක බලාගෙන් උළුනි යතාංග ඒන කෑබෝ යද ඒන බරාබර මුසාර දි වේෆාසාලි වේතනු දැන් කියාපසිය ඒගොතුන් කිරියාස් තන්දර දන්න මිහක් වෙජ්ජා මිහුන් මගෆුරත් දාගෙන් මිහුන් උල ෆෞරි කුරීගා එගේ ජරාජ්ජේක කිරියාසා ඉතිහාසක බේර්තනක දියුමුක තෞෆීක එලි වෙජ්ජා ඉන්දියා යම්බි දෙවෙනි ඒර් බොඩෝඩීගා දුරව්වස් තනන් ගොස් කොම්මෙස් දෙච්ච කියවෑලෑගෙන් ඇස් දෙන් ඒනෑ කී දෙන් තනු කරයි සේරු මුලින් රදුන්නව්වස ෆෞරියගේ මිහුම් විය රාජ්‍ය කුරීග ඒ ඉන්දියානුවත ලංකායි ගොස් කොම්මෙස් දෙච්ච කියවෑලෑගෙන් ඇස් යදෙන් ඒන රදුන්නන් වෙනුස් දාන වෙරිකන් නොලි වෙනුස් දේ රාජ්‍යයක අදි ඒගොතක් කුරි කුඩවස් තාලිමෙන් හුරජ්ජ මිහකු දෙන් ඒ රහෙක්ගේ වෙරිකන් කුරණී ඒන ඒනන් හුරියාච්ච මිහුම මසක්කතේ කුරා කන්නු ජීේන එන කාම් බොන්දේ මිහු කුරා මසක්කතොන් ඒගොතන් මිහුන් දිරි උලෙ ෆහුරි කුරීග දාදි ෆාකාජි හෙන්දෙන් දැන් ඉල්මි ගොතුන් මිහුන් ඒකි ෆන්න තකුන් මිහුන් තරක් ගීවේ ඒ චිත මිහාරවති ෆිලා ගොස්සා දැන් ඒ දැන් එ මිහුන් වෙගෙන් තිබි මිහාර ජාහිලුන්න මිහාර දැන් කිරියාවස්තන් දොර දන්නාදි දීනි ගොතකුන් නෝ දුනියවී ගොතුන් වෙස් එච්චන් හාසිල කොෆ ඉල්මෙන් හාසිල කොෆ හොර මිහුන් නගේ බෙන්ගේ මිහුන්ගේ මිකන්තත්තා කි මි මකරොකම් මිහුන් මග ෆොරද්දන් කාම්බොන් ෆසේ මිහුන් කුරා කන්තත්තක්කන් ඒකිතරම් බයි මිහුන් පුනේ ෆෙහෙරිති වන්නම මිතිවි එතප්පයක මුස්සලි කොද්දීෆය මෙහාර දුනියවි තාලිම කියා හැති මේ මොනවස් හේවේ හෙම් පුනීම හේවේ නැතා ආම මිහාවස මේගේ මීහා කුරාන කම මීහක ෆගීරකන් උරෆ ඒ නෑ කියන එහෙම් මියක වෙන මුස්සනි කුරාන එයි එබ්බඬ බෆද මිහමස් කොත් දෙන කමෙන් නොයි කිය බප්ප දරිෆුලක් කොත් දෙන කමෙන් දරිෆුල බප්ප එක කොත් දෙන කමෙන් නොයි කිය බප්ප මීහා ඉම්මති උස් කොන් උරෆ මසාක දරිෆුල මුස්සනි කොත් දෙනෝ එබ්බඬ බෆද මිහුක දෙමෙතු කොත් සිංහාන කමෙන් නොයි කිය අදි හා මහිලේ දෙමිහු කියන එකන්තක් කොත් දෙන එතබ්බයකු තිමන්න කොද්දින් කන්තව සවමු සඳිය ෆය තිබේ කොම යව තිමන්න මෙන් නුදන තේ මිහුන් වාහකේ කී හැ බාර මිස් මිහුන් මුසනි කොද්දර තිමා කීව මුසඳින කුරම්බි තිමා කීව කාක ෆෑසා නේද නිකා එම්බ තක්වාර මිහාසේ දෙ ෆෑසා මුසඳි කමං ඒ දේ දුනියේක මිහිරි වාහකේකි ජාහිලු කමුගේ වාහකතම් මිහිරි මිහාරදම් වාගත කිය වාහකතක මිහොනක ගබූලෙන්නු කරවේ දුනියවි ගොතොන් කියවෑන් ඇස්තිව මිහුන්නකක් වෙස් එහෙන්කම මිහාරකන්දත වර පොඩ ෆිලෑ ගොස්වමියොති කුරීගේ ඒ ජාහිලුකන් ආමගෙන් ඔයි දුවස් වරුගා ඒරවර මිස්තකොන් එමිහුන්ගේ බස්ත ගබූලු කරේ ඒරවම එම්මෙන් එමිහුන්න කී ඉමාමුන් කමුග බලෑගෙන් එමිහුන්න ෆෑසාදී එමිහුන් අතුන් ෆෑමසක්කතස් කරනු කම්බෙරිකන් එමිහුන් කරන කම්බෙරිකන් ඒ නමෙක් කියාගෙන යක් කම්බෙරිකන් එකමුන් එමිහුන් කෑබොය හදාfa හුරි මුලින් බස් ආයේ මහා කලමින්ජා මහා කලමින්ජා ආයේ ස්ථාරියුගේ දී ෆමියොන්න නේති වරන් ඔමාන් කොර රීතිකෝ එකම කේ ගහගී ගේ බයන් කුරා මිහොන්ගේ බයන් කුරා නී එකම ගේ සගී ගෙන් ඒ හැමතෝගේ එනා හැම මිහොන්ගේ ජාහිරු කමගේ ෆෑදානේගී ජාහිරුකමක ෆෑදානයකි රන්න මරයරයක හැමි එක්ගොතක හැමි මුලින් වස්වාස් ඛියාල වසේගේ වුජූද වාචි සන්නුන් ඒ කිමි හුඟ අකීදාක හුරියච්චි එබෙන් මිර අනේ දිව රාජ්‍ය මිහකෝ ඒ හාජිය දුරු කලේෆාන් ලෙම්බයි ලියෆෝන් නාන අරබි කසීරු මින් උහයි දිව බල්ලු කියාෆ ආ කුඩා ෆෝලුගේ වහකා ඒ මුලින් වහකි අස්සාව බේ කලකු තාබී බේ කලකු දෙනේ වඩාගෙන් එක්කම වෙස්නුනේ ඒ කියේ ඒ නමෙන් ඔන්නකම වෙස් දේෝ ෆෝලු දිගු හණ්ඩි කුඩෆූලු රවෝ කිස්සද්දෙවි මේ ජිමීදිවෙහින් කියාපුරු නම්මි ඉන්ඩියාන් ආසුරු එච්චි ඉන්ඩියාගේ බුදු දිනුගේ අහලුවරින් කියාපුරු එච්චි හිමි එච්චිසකීමි දිවෙහි රාජ්‍යගේ අකීදා දාදි ෆහකා ජිහෙන්දන් එවති මේ ඉන්ඩියාගේ මේ බුදු දිනුගේ අකීදා තා කොම්මයා කස් දෙම් මිහාරකු දෙන් එච්චිස මිහාරක පුලෙන් නුකුරේ මිහු මෙයා දැන් හැම කෙනෙක් කුඩකු දෙන් කියාච්ච හන් ෆුළු දිගවන්නේ බොඩ බොඩ ඊම කano කියා කුරිය කාන්දි දුවා හුදන් කාන්දි දුවා සොන්නා ආ තියේ ඇති ආ විගඤ්ඤා ඇචි ඒ එන හදාෆෙල්ලෙන් බයවර රීති වර ෆක්කාලෙන් බය අහා ආ එන මූණු වතන් නරකය වෙට්ටේනේ යොති ඒකොතක් කිස්සක් දෙවි එයි බජ්ජෙක් ජිහේවකුතුක යක්ගෝ ඇෆි මීහා ඒක සරියම් شفاء هذا في ميها مون وتنرك بتنين أسبنا එනද ගියාම දහමෝල් වතන්න රක ශිරුකේ කුරියල්ලා එයි මිතාංගෝ ඉං අකීදා එකු දින්නේ කුරීග මිතාංගෝ ඉං අකීදා තන් එයි දැන් මිහාරෝ ඒ චීනේ තකස් කුරිය කන්දි දුවහුගේ සම මිහුගේ අකීදා හුරේ කොම්මස් වත්තරේ ගහෙග්ග දොරොන් ගොස් සියහි ඊළඟට වට්ටා දානකම ඔන්න අකීදා නෝයි කන්දි දුවහු ගස් දොරොන් මුදා කොම්මස් ගහෙග් දොරොන් ගොස් සියහි ඊළඟට වට්ටා දාන හන්ඩි මේ අකීදාත වාගේකි දැන් මිගොතන් අකීදා හුරීම බය ෆාරු වේ කාලකන්ත ඒ ජින්නි ඒ ෂයතෝන විය කන්ත කුරානි ඒ මිහාගේ අකීදා නුබ අකුරුමන් ඉතුරා ආ ඒ ගුණ තුනාස් දැන් එමානේ කුලේ දුවාත කියාවේ එන්න උන්දෙන් දැන් ඒ තීරෙන් ඒ නිදෙන් මිහුන් ගුණ උතකබ්බලයා ගන්නානි ඇති කියා ෆියා එහෙන් හොනි ගුණ උතකබ්බලෙන්න ගන්නානා අම්මුන්න إذا بيترك يا دوا إذا اي يكون تيمي مصيبة به بس معنى آه مساك اللهم ارفع عنا البلاء والوباء والزلازل والمحن والمحن والفتن ما ظهر منها وما بطن فددواتا اللهم إنا نعوذ بك من درك الشقاء آه وسوء القضاء فددواتا آه جهد البلاء وترك الشقاء وشماتة الأعداء بهوري دعاء اللهم جنبنا منكرات الاخلاق والاعمال والاهواء والادواء فتدواتها බාධිත ඒක දැන් මානෙකුල තංකොලද දැන් මිහර්මි ඒ ගොස්සේද ගොතෙක් ගෝහෙන්නු දැන් ඒ දුවා කීවරු මිහක වරම් එහෙන්නුනි දුවාතක දස්කොක්ගෙන් අරා ඒකෙන් ඔති මානෙකුත කි රටරුගේ ඉමාමුගේ මිහොන්න මානෙකුත කි දුවා එළිය ෆදීෆිය තෙමන කීයේ එහෙන්නුනි මෙන්න කාමිල් දෆරක් නැහැ දැන දුවා යාරු විවාහ කරන කුරාන නමාදු විතරයක් ෆර්දු නමාදු අරබින් කියන්නේ එමෙ හොන ලියවදී ෆිය මෙ හොන ඉංගේ හර ඒ ගොස්සේද මගුරංගලු දැන් හුරු යනමාත එක්ක කියාගොත දැන් අනේ කසබ බොස්රංගලු සාරක චතුරුගෙන් උරේ රෝග සනාම මම සාරක ඒ මස්සලෙන් නේ දැන් යා ගුලේ දුවා කියම් විතයාරකෝ ඒ අසුබ එහෙනවා දැන් මිදිය ආහාර ඒ දුවා පොදේර කරන ගාලෝ ඒ තියස් කිය දාන හමද මේ ආරෝස් ඕ ෆහුම් කීතා දෙන්න මාද ඉතරේ ඒ ගිනරරට සමන මාතු ගුණෝතෝ ගතුක කි අර ගිනරරට මෙරගස් පුර තමයි ගොතක් කීමා දැන් මිහුන් හැම්පුනීමා ෆහුම් අබ්දෝ කීතා දස්කෝ කිය তার মাকসদ হাসিলওয়ানি কাং ঐক্যতা করি মানে কি তাকে আল্লাহ দো দোয়া ইজাবেস কর দেবানি আঙ্গায় ওই উসুরুকে ধর্ম কাং কফিয়া দেন ইখলাস তেরিকা মেয়ার দোয়া করাম হেন দোয়া করেন যে ইখলাস তেরিকা মায় এক ইখলাস তেরিকা গিন্না জি আল্লাহ ধন্যবাদ এগে মানে গিন জি এহেন নুন এগে ফায়দা নেই މަރޭގޮތަށް އިސްލާމް ކެފަޔާސުމަސިކަން ކުރަންޏާ ވަރަށް ރަނގަޅު މިސާލަކަށް ދުވާއެއް ފޮނުވައި ފޭގެ މާނަވެސް މިސްތަކުނަށް ބަހައިލެ ނުވަތަ މިސްކިތުގެ މިސާގަ ތަނެއްގެ ބަހައްޓާނޭގޮތަ ޕްރިންޓް ކޮށްލައި ޭގެ މާނަ ދެން މާނެގޮތަ ކީރަމާ މޫނަސިގެނ މިކެނި ކޯންචެއްކަ ހިން ހަމަ ޖިހެކެން އެމިހުން ވެސް ބައިވެރިވާނޭ އިޚުލާސްތެރިވާނެ එනුද මි කියන්නේ කොහොමද කියන්නේ ඒ හැම එක්කලා නමාදුක මිහුන් දුවාමි කොල්ලා අම වසීෆා මිය දාන හම එක කියලා ඇති ඒක කියන එක කොහොම චෙක් කරන්නේ හම නමාතනින් මෑල සුන්නතෙන් නින් මෑල ඒ කියා යම විරුද්ධෙක්ගේ ගොතු ගහම බරාවර කොම්මෙදෝ කියා මේ කියන කී කමිෂනේගේ විෂ්ණු විෂ්ණු ලා අල්ලාහ් මිදන්නන් ෆරතන් දුආගේ මක්සද කීයි අල්ලාහ් දන්නා ච ඛුදු එන ෆරතම එඟුම්